This is the second part of the previous talk. It was spilt for your convenience of listening. එනිසා ඔබ සියලු දෙනාම මේ මොහොත ගැන වඩ වඩාත් සිත පහදවා ගන්න. දෑත දෙපය බොහෝම හොඳට තියෙන වෙලාවේ, දැස පේන වෙලාවේ, කන් ඇහෙන මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම තරම් වෙන සැනසෙල්ලක් නෑ කියන එක ඔබට පුන පුනා ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ පමණයි මේ ලෝකයේ මට ඇති ඔබට ඇති එකම වටිනා වස්තුව බුදුරජාණන් වහන්සේ පමණයි මේ ලෝකේ ඔබට මට ඇති එකම අමිල නිධානය බුදුරජාණන් වහන්සේමයි සද්ධර්මයේ නිමල උල්පත බුදුරජාණන් වහන්සේ පමණයි ඔබේ දුකින් ඔබට පිහිටක් වෙන්න මහා කැපකිරීමක් කරපු උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේමයි ජාති ආගම් කුල මල ભેද සියල්ලම අතහැර දාලා ශ්‍රද්ධාවන්තයන් සොය සොයා දුගී පැලට වගේම තජ මැදුරට සම්මසිතකින් වැඩම කරපු උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ බුදු කරුණාව දස දහසක් සක්වලට එක ලෙසින් ගලාගෙන ගියේ හරීම පුදුම සැනසීමක් ලෝ සතුන්ට උදා කරමින් බුදුරජාණන් වහන්සේ වදාරනවා භූත පුම්බං භික්කවේ අරකෝ නාම සද්ධා අහෝසි තිත්තං කරෝ කාමේසු වීතරාගෝ මහණෙනි බොහෝ කාලයකට පෙර මේ ලෝකයට ලෝකයට එක්තරා ශාස්ත්‍රෝන් වහන්සේ නමක් තාපසයේ ඍෂිවරයෙක් පහළ වුණා අරක නමින් අරක නම් වූ ඒ ශාස්ත්‍රෝන් වහන්සේ ලෝකයට පහළ වෙලා ශාවකානං ඒවං ධම්මං දේශේති ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරනවා අප්පකං බ්‍රාහ්මනා ජීවිතං මනුෂ්‍යානං බ්‍රාහ්මන වරුනි මිනිසුනි මිනිසුන්ගේ ජීවිත කාලය බොහෝම අල්පයි මනුෂ්‍යානම් පරිත්තං ලහුකං බහෝ දුක්ඛං බහුපායාසං මන්තාය බුද්ධබ්බං මේ කියන කාරණය ප්‍රඥාවෙන් දකින්න මේ කියන කාරණය නුවණින් දකින්න මේ විදිහට එදා ඒ ඍෂිවරයා තාපසතුමා ලෝ සතුන්ට ධර්ම දේශනා කළා උගන්වා වදාරනවා ඒ තාපසතුමා ඒ කාලේ තමන්ගේ ශිෂ්‍යයන්ට දන් දෙන ඇත්තන්ට උපකාර කරන මිනිසුන්ට නිරන්තරයෙන් දේශනා කරනවලු සේයථාපි බ්‍රහ්මනා තිනග්ගේ උස්සාව බින්දු සූරියේ උග්ගච්ඡන්තේ තිප්පමේව පටිවිගච්ඡති පින්වතුනේ ඉර උදා වෙනකොට තන අග තියෙන පිනිබිඳු බිම වැටිලා නොපෙනී යනවා ඒ වගේම මිනිස්සුනේ වැස්ස වැටෙන වෙලාවේ ජලතලයෙන් උඩට නැගෙන දිය බිඳු ජල බිඳු හික්පමේව පටිවිගත් ඇති ඉක්මනින්ම නොපෙනී යනවා උදකේ දණ්ඩරාජී පිප්පං ඒව පටිවිගච්ඡති ජලයේහි අඳින ලද ඉරක් වේනම් එය මොහොතකින් නැති වෙලා යනවා නදී පබ්බතේයා දුරංගමා සීඝසෝතා වේගෙන් ගලාගෙන එන ගඟක් පර්වතයකින් පහළට ඇද වැටුනහම නොයි පැත්තට ඒ ජල බිඳු විහිදලා යනවා වගේ නුඹලාගේ ජීවිතය බොහෝම ස්වල්පයි නුඹලාගේ ජීවිතය බොහෝම අල්පයි අප පොඩි කාලයයි ජීවත් වෙන්න තියෙන්නේ සයථාපි බ්‍රහ්මනා බලවා පුරිෂෝ ඒ ශාස්ත්‍රෝන් වහන්සේ ඒ කාලේ ප්‍රකාශ කරනවා බලවත් පුරුෂයෙක් ශක්තිමත් කෙනෙක් කටේ තියෙන කෙල පිටක් දිව අගට අරගෙන එළියට විසි කරනවා වගේ ඔය ජීවිතය මොහොතකින් අවසන් වෙනවා දිවස සම්පත්තේ අයෝ කතාහේ මංසපේසි පක්ඛිත්තා හික්කමේව පටිවිගච්ඡති සප් පත්වලා තියෙන යකඩ කබලකට මාංශ පටලයක් දැම්මොත් වහාම ඇකිලිලා නොපෙනී යනවා කර වෙලා ඒ ශාස්ත්‍රෝන් වහන්සේ ඒ ඍෂිවරයා එදා දේශනා කරනවා අන්න ඒ වගේ ඔය ජීවිතය වහා වහා මාතුරුදන් වෙලා යනවා බුදුරජාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරලා මහා කරුණාවෙන් අනුකම්පාවෙන් වදාරනවා තේන කෝපන භික්කවේ සමයේන මනුස්සානං සත්ති වස්ස සහස්සානි ආයුක්පමානං අහෝසේ මහණෙනි මහණෙනි මේ කතාව සිහි කරන්න එදා ඒ අරකනම් වූ ශාස්ත්‍රෝන් වහන්සේ පහළ වෙලා ජීවිතය තනාග පිනිබිඳක් වගේ කියලා කියා දුන්නේ මිනිස් ලෝකෙ මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 60000ක් පවතින කාලේ අවුරුදු 60000ක් පවතින කාලේ තමයි ජීවිතය හරියට ජලයේ ඇඳපු ඉරක් වගේ මැකී යනවා කියන ඒ සිහි කැඳවීම කරලා භක්ම ලෝකෙට යන්න ධ්‍යාන භාවනා වඩන්න ඒ අනුශාසනාව සිද්ධ කළේ මහණෙනි මේ කාලෙ ගැන මම නුඹලාට කියා දෙන්නම් මහණෙනි ඔය ජීවිතයේ ස්වල්ප භාවය ගැන මම කියා දෙන්නම් මහණෙනි හිතන්න වස්ස සතං කෝපන භික්කවේ ජීවන්තෝ තීනියේව උතුසතානි ජීවතේ අවුරුදු 100ක් ඔබ ජීවත් වුනොත් මේ මහා පොළවේ ඉරුතු 300යි ඔබට ජීවත් වෙන්න ලැබෙන්නේ උතුසතං හේමන්තානං උතුසතං ගිම්හානං උතුසතං වස්සානං ගිම්හාන කාලේ ඉරුතු 100ක් වස්සාන කාලේ ඉරුතු 100ක් හේමන්ත ඍතුවේ ඍතු 100ක් අවුරුද්දකට හේමන්ත ඉම්හාන වස්සාන කියලා ඍතු තුනක් තියෙනවා ඍතු තුන ගානේ අවුරුදු 100කට ඍතු 300යි මේ මහා පොළවේ මේ වගේ කාලයක කෙනෙක් ජීවත් වුණොත් ජීවත් වෙන්නේ එතනින් එහා ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ මහණෙනි හිතන්න මෙහෙම ජීවත් වෙනකොට අවුරුදු 100ක් ද්වාදසයේව මාස සතානි ජීවිතේ මහණෙනි හිතන්න එහෙම කෙනෙක් මාස වශයෙන් ගත්තොත් මාස 1200යි මේ මහා පොළවේ හඳ කෙලින් කරගෙන ජීවත් වෙන්නේ මාස 1200කට තමයි සෑම බලාපොරොත්තුවක්ම සෑම සංකල්පනාවක්ම සෑම සොයා යෑමක්ම සෑම හඹා යෑමක්ම සෑම ලං කර ගැනීමක්ම සෑම වෙන් කිරීමක්ම සෑම තේරීමක්ම සෑම රූප රසයක් ශබ්ද රසයක් ගන්ධ රසයක් රස රසයක් පොට්ටම්බ රසයක් ධම්ම රසයක් ආරම්මන රසයක් ලබනවා නම් ඔය මාස 1201 කාලයයි ඔබට ගත කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. එනිසා හිතන්න මේ මාස 1200 කාලය කල්පනාවෙන් ගත කරගත්තේ නැත්නම් නුවණින් ගත කරගත්තේ නැත්නම් අවබෝධයෙන් ගත කරගත්තේ නැත්නම් ඔබට මහා හානියක් සිද්ධ වෙනවා ඔබට මහා පාඩුවක් සිද්ධ වෙනවා මහණෙනි තව දුරටත් මම නුඹලාට අනුකම්පාවෙන් වදාරනවා ඔය මාස 1200ක කාලය තුල දවස් වශයෙන් ඔබට ජීවත් වෙන්න ලැබෙන්නේ දින වශයෙන් ගත්තොතින් දින 36000කට ආසන්න ප්‍රමාණයක් පමණයි දින 36000කට ආසන්න ප්‍රමාණයක කාලයක් පමණයි ඔබට මේ මනුෂ්‍ය ලෝකේ දෙපයින් හිටගෙන ඉන්න ලැබෙන්නේ වදාරනවා මහා කරුණාවෙන් මහණෙනි මේ දින 36000ටම දවසකට වේල් දෙකක් කෑවොතින් ඔබට කන්න ලැබෙන්නේ වේල් 72000කට ආසන්න ප්‍රමාණයක් පමණයි බුදු කරුණාවෙන් මේ සත්‍යය ඔබ ඉදිරියේ තථාගතයන් වහන්සේ ඔබේ අප්‍රමාදී භාවය ඇති කරන්න දේශනා කොට වදාරන්නේ මහණෙනි හිතන්න වේල් 72000ක් කියලා මම කිව්වට කන්න හම්බ වෙන්නේ නෑ වේල් 72000ක් පුංචි කාලේ බත් වේල් කීයක් නැති වුණාද ඒ වගේම කායික මානසික පීඩාවන් නිසා වේල් කීයක් නම් නොකා හිටියද ඒ වගේම මේ ජීවිතේ අනේක විද ගැටලු ප්‍රශ්න මතුවලා කොච්චරනම් වේල් ගණනක් ඔබට අහිමි වුණාද බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මම අවුරුදු 100ක් ජීවත් වන මිනිසෙකුගේ ජීවිතයේ ප්‍රවෘත්තිය ගැන ඔබට කියා දුන්නා ඔබ ඒ ගැන සිහි කරන්න පින්වතුනේ අතිපූජනීය ස්වාමින් වහන්සේ පින්වත් සිල්මෑණිවරුනි මේ කාරණය මේ මොහොතේ හිතන්න ඔබේ ජීවිතයෙන් දැන් සෑහෙන කාලයක් ගත වෙලා මෙතන ඉන්න කාටවත් අවුරුදු 100ක් නම් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒක සිහිනයක් වගේ ආයුෂයත් හොඳටම පිරිහිලා ආයික ශක්තියත් හොඳටම පිරිහිලා චිත්ත ශක්තියත් හොඳටම දුර්වල වෙලා මතක ශක්තිය නැති වේගෙන යනවා හරියට වේගයෙන් ගලන ජල ධාරාවක් වගේ ඔබේ ජීවිතය මොහොතින් මොහොත මරණය කරාම ලං වෙනවා මේ ගැන නුවණින් කල්පනා කරන්න තව ඔබට මේ මහා පොළවේ පිහිටලා අනුභව කරන්ට තියෙන්නේ වේල් ගණනයි තව දින ගණනයි තව රාත්‍රී ගණනයි ඔබට මේ මහා පොළවේ දෙපයින් සිට ගැනීමේ වරම ලැබිලා තියෙන්නේ වාසනාව ඉතුරු වෙලා තියෙන්නේ ඒ වගේ අල්ප වූ ස්වල්ප වූ පරිත්ත වූ බොහෝම ස්වල්පයක් වූ මේ ජීවිතයේ රාත්‍රී ගණනකින් පිරිසිඳින්න පුළුවන් මේ ජීවිතයේ එක දවසක් මෙවන් මහා බුදු ගුණ කතාවක් ශ්‍රවණය කරන්න පැමිණීමට වාසනාව ලැබීම ඔබ ලැබූ මහා භාග්‍යක්මයි කියලා සලකන්න අතිපූජනීය ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් භික්ඛවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය මහණෙනි ලෝකේට අනුකම්පා කරන ලෝකේට මෛත්‍රී කරන යම් ශාස්ත්‍රෝන් වහන්සේ නමක් තම ශ්‍රාවකයන්ට අනුකම්පාවෙන් කරුණාවෙන් යම් උතුම් මෙහෙවරක් සිද්ධ කළ යුතුයි නම් ඒ මෙහෙවර මවිසින් ඒකාන්තයෙන් සිද්ධ කළා ඒ මෙහෙවර මවිසින් පිරිපුන් ලෙස සිද්ධ කළා අතං වෝ තං මයා ඒතානි භික්ඛවේ රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ඥායත භික්ඛවේ මා පමාදත්ත මහණෙනි සිල්වත් වෙලා ගුණවත් වෙලා චිත සමාධිමත් කරගෙන විදසුන් නුවණ උපදවාගෙන මේ මායා මෝහනීය ලෝකය ඉක්මවා ශාන්ත අමා නිවනින් සනසෙන්න පිළිවෙත් පුරන්න මේ ජීවිතය තුල සෑම තත්පරයකම වීරිය වඩන්න කියලයි අරුණාවෙන් මතක් කොට වදාලේ ඒ තථාගත මුනි රුවන ඒ තථාගතයන් වහන්සේ නම් වූ මහා ශෛලමය පර්වතය මුළු ලෝකෙතම කිසිලාක නොනැසෙන අමාව ලබා දුන් බව සත්‍යයි කෙලෙස් අරුචිය දුරලන දහම් නැමැති දිව බෙහෙත ලෝකෙට ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේ කලමනාදයද නොකලමනාදයද කරුණාවෙන් තෝරා දුන්නේ ඒ කරුණාවෙන් තෝරා දෙමින් පෙනෙන ලෝකය ඉක්මවා නොපෙනෙන ලෝකය දකින ඒ ඥානාක්ෂිය ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේ දහම් නැමැති ජීවිතය ලෝ සතුන්ට ලබා දීලා සියලු සතුන්ගේ හද මඩලෙහි කෙලෙස් සන්තාපනිවාලමින් ධර්ම දේශනාව නැමැති හෙල්මැලි කලඹ හදයාංගම බවට පත්කලේ ඒ බුදුරජාණන් වහන්සේ පිරිය සහ පොත්තප්පය කියන දේව ධර්මයන්හි රසය ලෝ සතුන්ට ලබා දුන්නේ ඒ බුදුරජාණන් වහන්සේ රහත් ඵලය දක්වාම සව් සතුන් ඉක්මවන මහා පුදුම බලය ලබාගෙන මහා පොළවට වැඩම කළේ ඒ බුදුරජාණන් වහන්සේ පංචකාමයන්ගේ සංගවිලා තියෙන චිත්ත රසය පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ කුසලයෙහි තියෙන පුදුමාකාර මිහිර ශ්‍රී මුකයෙන් ලෝකයට දන්වා වදාලේ ඒ බුදුරජාණන් වහන්සේ මේ ශරීරයෙහි තියෙන පිළිකුල ගැන සිතෙන් සිත ඇඳී යන ආකාරයෙන් ලෝකයට කියා දුන්නේ ඒ දස බලධාරී බුදුරජාණන් වහන්සේ ඒ නිසා ඔබත් මමත් බුදුරජාණන් වහන්සේ නම් වූ ඉරු මණ්ඩල පායා දිලෙන්දී කනා මැදිරියන් පිමින්නේ නැතිව ඒ සම්බුදු එළියෙන් ලෝකයේ දෙස බලන්න සිත පහදවා ගන්න යථාහි කඤ්ඤෝ පනකා කාලපක්ඛම්හි රත්ත්‍යා නිදස්සයන්ති ඕභාසං ඒතේසං විෂයං හිසෝ බුදුරජාණන් වහන්සේ වදාරනවා කනාමෙදිරියෝ රාත්‍රී කාලෙහි පැනින්තන බොහෝම පුංචි ආලෝකයක් දක්වනවා ඒ ආලෝකය බොහෝම සත්‍යම් ආලෝකයක් යදාච රශ්මි සම්පන්නෝ අම්හුදේති පභංකරෝ අත්හ කද්ධෝපසංඝානං පභා අන්තරධායති යම් දවසක ඒරන් හිරු මඩල මේ ලෝකෙට පෙනී යනකොට අන්ධකාරය නැති වෙනකොට අනාමැදිරියන්ගේ ආලෝකය කවුරුවත් බලන්න කැමති නෑ එනිසා යදාච බුද්ධෝ ලෝකස්මින් උදේති අමිතප්පබෝ නිප්පභාති භියා හොಂತಿ සූරියේ කද්ධූපකායතා ඉරෝ මඩලක් වගේ යමාමේනී බුදුරජාණන් වහන්සේ සංසාරයේ නැමැති අහස් කුසේ බබල බබලා ආලෝකමත් කරන සමයයි මේ ලෝකයට උදා වුනේ ඔබ ඒ රන් හිරු මඩලින් එළිය බලාගන්න ඔබ ඒ රන් රැස් ධාරින් ආමග බලාගන්න ඔබ ඒ සම්බුද්ධ හිරු මඩලේ සද්ධර්මේ නම් වූ රැස් ධාරින් යා යුතු මග බලාගන්න තව නොබෝ කලකින් ඒ හිරු මඩල මේ මිහි මඩලේ නොපෙනී යනවා නොපෙනී යන්න පෙරාතව බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපා පියුම් දේශ බලන්න ඒ ආශ්චර්යමත් ජීවිතයේ දේශ බලන්න අභිනීල නිත සංගල අරුණාව ගලායන සම්බුද්ධ හදමඩල ධම් ධාරාණගෙන දකින්න බලන්න හිතන්න ත්‍රිපා සරණ යන්න ඒව රූපේ කෝ භික්කවේ ධම්ම විනයේ යෝ සත්තරි පසාදෝ සෝ සම්මග්ගතෝ අක්ඛායති මෙවන් බුදුරජාණන් වහන්සේ නමක් ගැන යම් කෙනෙකුගේ අංශු මාත්‍රයක පැහැදීමක් වේ නම් එයා හරිපාරේ යන කෙනෙක් යායතු මාවතේ යන කෙනෙක් නිවැරදි ඕ සුවදායක ඡේම භූමියක් සදිසි නිර්වාණ අමාපුරයට යන කෙනෙක්මයි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ යා සහ ධම්මිකේසු පියනප්මනාපතා තමන් එක්ක එකට ජීවත් වන සද්ධක්මචාරීන් වහන්සේලාට සහෝදර ජන වර්ගයාට තමන් හා සමග මේ ලෝකෙ ඉපදලා ඉන්න මිනිස් වර්ගයාට කරුණා මෛත්‍රිය දක්වමින් තථාගතයන් වහන්සේගේ සුනීන දිය උල්පතකින් මතුව එන අමා පැනක් වගේ ධර්මය ලෝකයට ලබා දෙමින් තිසරණයෙහි පිහිටලා තමනුත් ලෝකයත් තිසරණයෙහි පිහිටවන්න යම් මොහතක වෙහසක් දරනවා නම් එබ්බන්දු කෙනෙක්මයි සංසාර සාගරය තරණය කරන ස්වර්ණ නෞකාවට ගොඩවන්නේ එනිසා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය හැමදාකම සනාතනයි ඒ අනන්ත ගුණයමයි මේ ලෝකයේ කසාවතින් බැබලෙව්වේ ඔබ මේ මොහොතේ ඔබේ විලිවසා පොරවාගෙන සිටින ඔය සුදෝ සුදු වස්ත්‍රෙහි තියෙන පාරිශුද්ධ භාවය ලෝකෙට කියා දුන්නේ බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ වැඩ ඉන්න මේ ලෝකේට මුර දේවතාවන් බඳු මහා සංඝරත්නයෙහි ඒ සුරක්තවර චීවරය භක්මස්වරයෙන් දේශනා කළ අනුමත කළ ඒ චීවරය බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ කුල પરම්පරාව සංකේතවත් කරන අරහත් ධජය මේ ලෝකේ තාම පවතිනවා ඒ අරහත් ධජයේ ආනුභාවය අප්‍රමාණයි ඒ අරහත් ධජයේ ශාන්ති අප්‍රමාණයි ඔබ මේ මොහොතේ මිනිස් ලෝකේ මේ මොහොතක ලබන සැනසෙල්ල ඔබට ලැබුණේම අතීතයේ දවසක ඔබ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගත්තා මේ උතුම් ධර්මය ගැන ඔබ සිත පහදවා ගත්තා අෂ්ඨාර්ය පුද්ගල සංඝ රත්නය දැකලා අනේ සාධු සාධු කියලා දෑතෝසවල වැඳා ඒ පින නිසාමනේ මනුස්ස ලෝකෙට ආවේ ඒ පින නිසාමනි මේ බුදු ගුණ කතාව ඇහෙන්නේ ඒ පින නිසාමයි මේ මහා ශාන්තිකර ධර්ම මංගල්‍යයට ඔබට සම්බන්ධ වෙන්න ලැබුණේ අද මේ උතුම් බුදු ගුණ දේශනාව සඳහා අප විසින් මාත්‍රකා වශයෙන් සජ්ජායනා කළේ මහා සීහනාද සූත්‍රය සිංහනාදයක් වගේ බුදුරජාණන් වහන්සේගේ අභීත ප්‍රකාශය පිළිබඳවයි මේ උතුම් දේශනාවෙන් ඔබට කියා දෙන්නේ මේ උතුම් සිංහනාද සූත්‍රය නික්ලේශේ තථාගත හදමඩලින් පැන නැගිලා මහනෙල් මල් සුවඳින් ආත්පස සුවඳවත් කරලා සුදෝ සුදු බුද්ධ රශ්මි මාලාවන්ගෙන් ආත්පසේ කලු කරලයි දේශනා කොට වදාලේ එනිසා සිත පහදවා ගන්න බොහෝ කාලයකට පෙර දඹදෙව් තලයේදී විශාලා මහනුවරදී අවර පුරනම් වූ වනලැහැබේදී වදාළ මේ මහා සීහනාද සූත්‍රය අනේ අද පවා අපට අසන්ත ලැබෙනවනේ කියලා සිත පහදවා ගන්න ශ්‍රද්ධාවන්ත පින්වතුනි අතිපූජනීය ස්වාමින් වහන්සේ පින්වත් සිල්මෑණිවරුනි මේ කාරණාව ඔබ හොඳින් මතක තබා ගන්න මේ උතුම් සිංහනාදය ඔබේ අදවතේ ඔබ තැන්පත් කරගත්තොත් මේ උතුම් තථාගත සිංහනාදයට මෙතෙක් කල් ගොළු වෙලා තිබ්බ මෙතෙක් කල් නොයසුන වැසී ගිය ඔබේ සවන් විවර කරගත්තොත් මේ තථාගත සිංහනාදය සම්බවින් ඔබේ හිත පුබුදු වාලන කාහල නාදයක් බවට පත් කරගත්තොත් දෙවියන් සහිත ලෝකයට මේ උතුම් සිංහනාදයම හොඳටෝම ප්‍රමාණවත් සසර කතරක මහා පවස නිවාගෙන අමාවෙන් සිත පුරවාගෙන සියලු දුක් අවසන් කරලා ලෝතුරා සැනසෙල්ල ලබන්න එනිසා මේ සිංහනාදය බුදුරජාණන් වහන්සේගේමයි මේ සිංහරාවය තථාගතයන් වහන්සේගේමයි නික්ලේශි හද මඩලෙන්මයි මේ සිංහනාදය පැන නැගුණේ පාරිශුද්ධ හදවතින්මයි මේ සිංහරාවය ලෝකෙට ඇසෙන්ට සැලැස්සුවේ බුදුරජාණන් වහන්සේගේ මේ මහා සිංහනාදය ඔබ ඔබලාගේ වගේම දෙවියන් සහිත ලෝකයාගේම හද సంతාන සුවපත් කරන දෙවියන් සහිත ලෝකයටම නිවන් පුර රුවන් දොර විවර වෙන නාදයක් බවට පත් වේවා කියලා මම ආශිර්වාද කරනවා පින්වතුනි අතිපූජනීය ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ මේ ලෝක හැමෝටම අවබෝධ කරගන්න බෑ ස්වාමින් වහන්සේට වැටහුණාට මේ පින්වත් පිරිසට යම් පමණකින් හෝ දැනුණට තථාගතයන් වහන්සේගේ පියවරෙන් පියවර පිටුපසින් ගියට අයට පවා මේ උතුම් බුදු ගුණ කතාව බුදුරජාණන් වහන්සේගේ පුණානුභාවය තේරුම් ගන්නට බැරි වුණා. එනිසා ඔබ සතුටු වෙන්න ඔබේ ඔය දැසට ඒ බුදුරජාණන් වහන්සේ නොපෙනුනාට ඔබේ සිත් ඇසට ඒ බුදුරජාණන් වහන්සේ පෙනුණනේ ඔබට දෑත නලලේ තබා වඳින්න හිතුණනේ ඔබේ කටින් ඒ අනන්ත බුදුගුණ කියන්න ලැබුණනේ ඔබේ දෑතින් ඒ සිරිපා මුල මල් දෝ තක්කුදන්ට ලැබුණනේ ඔබේ ශවණින් ඒ භක්මස්වර මිහිරෙන් වදාළ ධර්මය අසන්ත ලැබුණනේ කියලා ඔබ මහා සතුටකටපත් වෙන්න ඒ කාලේ සුණක් හත්ත කියලා එක්තරා භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේට බොහෝ කාලයක් උපස්ථාන කළා සුනක් අත්තනම් වූ ලිද්ධවි රාජ පරම්පරාවෙන් නික්මිලා තථාගතයන් වහන්සේ ළඟ පැවිදි භූමියටපත් වූ මේ ස්වාමීන් වහන්සේ හැම වෙලාවකම කල්පනා කළේ බුදුරජාණන් වහන්සේගේ අගුණයක් දකින්ටමයි බුදුරජාණන් වහන්සේගේ ඒ ආනුභාව සම්පන්න ජීවිතය ගැන මොහොතකටවත් හිත නිවා ගන්නට බැරි වුණා. හරිම පුදුමයි. ඒ වගේ ඇත්තෝ එදා වගේම අදත් මේ ලෝකෙ ඉන්නවා. මේ බුදුරජාණන් වහන්සේගේ ගුණයට යම් හදවතක පැහැදීමක් ඇතිවන්නේ නැත්නම් අහෝ මොන තරන්නම් අවාසනාවක්ද මේ බුදු ගුණ කතාවට යම් කිසි කෙනෙකුගේ දැස කඳුලින් තෙත් වෙනවා නම් අහෝ මොන තරන්නම් වාසනාවක්ද අහෝ යම් කෙනෙකුට ඒ බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා නම් ඒක මොන්න තරම්නම් පුණ්‍ය මහිමයක්ද ඔබ හිතන්න එදා ඒ සුණප්පත්ත නම් වූ භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා මුල බැඳ වැටිලා හිටියත් තථාගතයන් වහන්සේ ගැන සිතේ පැහැදීමක් තිබුණේ නැහැ. ඒ සුණප්පත්ත නම් වූ භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන අපහැදීමක් ඇති කරගෙන ශාසනයෙන් ඉවත් වෙලා සිවුරු අතහැර දාලා නැවත වතාවක් ගිහි ජීවිතයටපත් වෙලා ගමින් ගමට ගිහිල්ලා ඔහු මිනිසුන් තැහෙන විදියට ප්‍රකාශ කරනවා නත්හි සමනස්ස ගෝතමස්ස උත්තරි මනුස්ස ධම්මා ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ඔය කියන විදිහේ මහා බලයක් නැහැ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ඔය කියන විදිහේ මහා අභිඥාවක් නෑ අලමරිය ඥාන දස්සන විශේෂෝ විශේෂ ඥාන දර්ශනයක් උපදවාගෙන නෙමෙයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ බලන්න මොන්න තරම්නම් අසත්පුරුෂ ප්‍රකාශයක්ද කියලා තක්ක පරියාහතං සමනෝ ගෝතමෝ ධම්මං දේශේති තරකයත් තරකයෙන් ගැටලා තරකානුකූලව හිතලා මෙය මෙසේනම් මෙය මෙසේ විය හැකිය කියන තර්කමය පදනමක පිහිටලයි ඒ ගෞතමයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ සැබෑ අවබෝධයකින් නෙමෙයි කියලා ඔහු ගමින් ගම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට නුගුණ කියන්න පටන් ගත්තා. යස්ස චක්ඛාස්ස අත්ථාය ධම්මෝ දේශිතෝ සෝනියාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය ඒ වගේම ඔහු ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ තර්කයෙන් නමුත් යම් ධර්මයක් දේශනා කරනවද ඒ ධර්මයට සවන් දුන් කෙනෙක් ඒකාන්තයෙන්ම මේ සංසාර දුකින් මිදෙනවා කියලා ඔහුට ඔහුගේ කටින්ම ලෝකෙට ඇසෙන්ට සැලසුවා බුදුරජාණන් වහන්සේගේ නුගුණ කියනවා කිව්වට ඔහු ප්‍රකාශ කරලා තියන්නේ අවසානයේ ගුණයක්මයි තථාගතයන් වහන්සේ තර්කානුකූලවයි ධර්ම දේශනා කරන්නේ සැබෑ අභිඥා බලයන්ගෙන් යුක්තව නෙමෙයි කියලා ඔහු ප්‍රකාශ කරමින් අවසානයේ කියනවා කොහොම දේශනා කළත් ඒ ධර්මය අසාගෙන පිළිවෙත් පුරන ඇත්තන්ට සංසාරෙන් නැත මිදෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට නුගුණ කියනවා කියලා හරියට දේවාරූඪයකින් වගේ අමනුෂ්‍යාරෝ දෙකින් වගේ ඔහු අවසානයේ ප්‍රකාශ කරලා තියෙන්නේම බුදුරජාණන් වහන්සේගේ ගුණමයි සිවුරු අරින්න ආසන්න කාලේ ඒ සුණක්හත් භික්ෂුව බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මම ඔබ වහන්සේගෙන් ඈත් වෙලා යනවා ස්වාමීනි මම මේ කසාවත අතහරිනවා කියලා ඔහු කියනවා තථාගතයන් වහන්සේ අසාවදාරනවා අපිනෝ ත්‍යාහං සුනක්ඛත් ඒවං අවච ඒහි ත්වං සුනක්ඛත් මම උද්දිෂ්ඨ විහරාහි සුනක්ඛත් මම ඔබට කිව්වද ඔබ මගේ ළඟ පැවිදි වෙන්න ඔබ මගේ ළඟ පැවිදි වෙලා මගේ ළඟට වෙලා උපස්ථාන කරගෙන ඉන්න ඕන කියලා ඔබට මම ප්‍රකාශ කළාද නොහේතම් භන්තේ නෑ නෑ ස්වාමීන් වහන්සේ මට එහෙම කිව්වේ නෑ ත්වං වා පනමං ඒවං අවච එහෙම නැත්නම් ඔබ මට ප්‍රකාශ කළාද මම භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වෙලා ඉන්නවා කියලා නෑ මම එහෙමත් කිව්වේ නෑ මම තථාගතයන් වහන්සේගේ ඒ ආශ්චර්ය දැකලමයි මහණ වුණේ බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙනම් ඔබේ ඔය ප්‍රකාශය කිසිම පදනමක් නැති ප්‍රකාශයක් ඔබේ ඔය කතාව මුල මැදට ගැලපෙන්නේ නැහැ මැද අගට ගැලපෙන්නේ නැහැ මම ඔබට පැවිදි වෙන්න කිව්වෙත් නැහැ ඔබ මා ළඟට ඇවිල්ලා මම පැවිදි වෙනවා කියලත් නෙමෙයි ඔබේ කැමැත්තෙන්මයි ඔබ සසුන්ගත වුනේ ඊළඟට මේ සුණක්හත්ත ප්‍රකාශ කරනවා නහි පනමේ භගවා උත්තරි මනුෂ්‍ය ධම්මා ඉද්ධිපාටිහාරයන් කරෝති භාග්‍යවතුන් වහන්සේ මට ඉර්ධි ප්‍රාතිහාරය දක්වන්නේ නෑනේ එනිසයි මම සිවුරු වැරලා යන්නේ බුදුරජාණන් වහන්සේ අහනවා අසා වදාරනවා සුණක් භක්ත මම ඔබට කිව්වද ඔබ මගේ ළඟ පැවිදි වෙන්න මම ඔබට 이르දි ප්‍රාතිහාර්ය දක්වලා පෙන්වන්නම් කියලා නොහේතම් භන්තේ එහෙනම් සුණක් භක්ත ඔබ ඔය කියන දේ කිසිම කරුණ සහිත බවක් නැහැනේ ඔය කතා කරන වචනයට පදනමක් නැහැනේ ඒ වෙලාවේ සුණක්හත්ත කියනවා ස්වාමීනි ඒ කාරණය නම් එහෙම තමයි මේ වෙලාවේ තථාගත ශ්‍රී මුවමඩලින් අසවදාරනවා කතේවා උත්තරී මනුෂ්‍ය ධම්මා ඉද්ධිපාටිහාරියේ අකතේවා සුණක්හත්තය මම ඉර්ධි ප්‍රාතිහාරය දැක්ුවත් ඉර්ධි ප්‍රාතිහාරය දැක්ුවේ නැතත් මා දේශනා කරන මේ ධර්මයට අනුව යම් කිසි කෙනෙක් පිළිවෙත් පුරනවා නම් එයාට මේ සංසාර ගමන නිමා කරන්න පුළුවන්ද බැයිද ඒ වෙලාවේ සුණක්හත් පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කතේවා භන්තේ උත්තරී මනුෂ්‍ය ධම්මා ඉද්ධිපාටිහාරියේ අකතේවා අභිඥාවන් 이르දි ප්‍රාතිහාරයන් දැක්කුවත් නැතත් අහසින් ගිහිල්ලා වැඩම කරලා පෙන්නුවත් නැතත් මහා පොළවේ කිමිදලා පෙන්නුවත් නැතත් අතුරුදන් වෙලා පෙන්නුවත් නැතත් ස්වාමීන් වහන්සේගේ ධම් අමාව රස විඳපු කෙනෙක් ඒකාන්තෙන් දුකින් මිදෙනවා තථාගතයන් වහන්සේ අහනවා එහෙනම් සුනක්කත් මම 이르දි ප්‍රාතිහාර්ය දැක්වුවත් නැතත් ඒින් නැති පළක් නෑ නේද ඒ වෙලාවේ මේ සුනක්කත් බලන්න මොන තරම්නම් ඒ සුනක්කත්ගේ හදවත අසත්පුරුෂ අදහස් වලින් පිරිලද නහි පනමේ භන්තේ භගවා අග්ගඤ්ඤම් පඤ්ඤාපේති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේ මට මේ ලෝකේ හට ගැනීම ගැන කියන්නේ නෑනේ මේ ලෝකේ පටන් ගත්තේ තැන ගැන කියන්නේ නෑනේ සංසාරයේ ඇරඹුම ගැන කියන්නේ නෑනේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සුණක්හත්ත මම කිව්වද ඔබ මගේ ළඟ පැවිදි වෙන්න මම ඔබට මේ ලෝකේ හට ගැනීම ගැන කියලා දෙන්නම් මම ඔබට මේ ලෝකෙ මුල ගැන කියලා දෙන්නම්. නෑ නෑ ස්වාමීනි තථාගතයන් වහන්සේ එහෙම දේශනා කළේ නෑ. එහෙනම් සුණක්කත් බලන්න ඔබේ වර්ධවා ගැනීම එසේනම් සුණක්කත් ඔබේ වර්ධවා ගැනීමේ මහත්වය බලන්න සුණක්කත් මම ලෝකේ හට ගැනීම පෙන්වුවත් නැතත් දේශනා කළත් නැතත් මං වදාරන මේ ධර්මයට අනුව පිළිපැද්දොත් අනාගතේ විඳින්න තියෙන සංසාර දුක නැති වෙනව නේද ස්වාමීනි එහෙමයි එහෙනම් සුණක්කත් මගේ අග්ගඤ්ඤ පඤ්ඤාපණයෙන් ලෝකෙ මුල පෙන්වීමෙන් ඔබට වැඩක් නැහැ ඔබේ ඔය ප්‍රකාශය කරුණු සහිත ප්‍රකාශයක් නෙමෙයි මේ වෙලාවේ සුණක්කත් භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේට අභියෝග කරලා අවසානයේ අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ සුණක්කත්ට ප්‍රකාශ කරනවා අනේක පරියායේන කෝතේ සුනක්කත් ධම්මස්ස වන්නෝ භාසිතෝ බුද්ධස්ස වන්නෝ භාසිතෝ සංඝස්ස වන්නෝ භාසිතෝ සුනක්කත්ය අද ඔබ මගේ මේ ශාසනයෙන් ඉවත් වෙන්න මගේ මේ ශාසනයෙන් අපගත වෙන්න නැවත වතාවක් නිහිගෙදරට යන්න ඔබ කල්පනා කරනව නේද ඔබ මොහොතක් හිතන්න ඔබ ඔබේ ඔය වචනයෙන්ම ගමින් ගමට ඇවිදලා ඒ කාලේ මගේ ಗುಣ කිව්වා නේද ඒ කාලේ මා වදාළ ධර්මයේ ಗುಣ කිව්වා නේද ඒ කාලේ මගේ අෂ්ඨාරි පුද්ගල සංඝ රත්නයේ ಗುಣ ඔබ ගමින් ගමට ගිහිල්ලා කිව්වා නේද එහෙමයි ස්වාමීනි ආරෝචයාමි භෝතේ සුනක්හත් පටිවේදයාමි සුනක්හත් මම ඔබට දැනුම් දෙමි සුනක්හත්ය මම ඔබට ආරෝචනය කරමි ඔබ හිතන්න ඉතිකෝ තේ සුණක්කත් ඔබ මේ විදියට ගමින් ගමට ගිහිල්ලා තෙරුවන් වහන්සේලාගේ ගුණ කියලා අවසානයේ ඔබ මේ ශාසනයෙන් ඉවත් වුණාට පස්සේ භවිස්සන්ති කෝතේ සුණක්ඛත්ත වක්තාරෝ මේ ලෝකේ ඔබට බොහෝ දෙනෙක් නුගුණ කියන්ට පුළුවන් කොහොමද ඔබට නුගුණ කියන්නේ මේ සුණක්හත් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ළඟ බොහෝ කාලයක් පැවිදි වෙලා හිටියා. ඒ වුණත් මේ උතුම් ධර්මයේ භ්‍රමචර්යාවේ උත්තම චර්යාවේ පාරිශුද්ධ චරණයෙහි පුනපුරන්න මොහොත බැරි වෙලයි මොහු මේ ආයවතාවක් ඊන වූ තත්වයට ගිහි ජීවිතයටපත් වෙලා ඉන්නේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ අවසාන වතාවට සුණක් හත්තට දේශනා කළේ නමුත් ඔහුගේ පුණ්‍ය මහිමය අවසන් වෙන්ට ඇති තථාගත ශාසනයෙන් ඔහු ඉවත් වුණා ඔහු ඉවත් වෙලා තථාගතයන් වහන්සේට නොයෙක් විදිහට අපහාස කරන්ට පටන් ගත්තා ඒකට එක හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි සුණක්හත්ත නම් වූ ඒ භික්ෂූන් වහන්සේ එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා දිවස් ඥානය හෙවත් දිව්‍ය ලෝකෙ දෙවියන් අමනුෂ්‍යයන් භක්මයන් දක්නා ඥානය උපදවා ගන්නට යම් පිළිවෙතක් සම්පූර්ණ කළ යුතුය නම් ඒ පිළිවෙත කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසවදාලා තථාගතයන් වහන්සේ දිවස් ලැබීමට හේතු වන දිබ්බ චක්ඛු අභිඥාව උපදවා ගන්නට හේතු වන ඒ භාවනා වැඩපිළිවෙල ගැන දේශනා කොට වදාලා හරිම පුදුමයි සුණක් හත්තට හොඳට භාවනාව වැඩුණා හිත සමාධිමත් වුණා දිවස උපදවා ගත්තා ඔහු බලනවා දිව්‍ය ලෝක දෙස නන්දන වනය පාරුෂක වනය මිස්සක වනය දිව්‍ය ලෝකේ දෙවියන් සතුටු වන දිව්‍ය මාලිගා මේ සෑම දෙයක්ම ඔහුට පෙනෙනවා හැබැයි දෙවියෝ කතා කරන දේවල් ඔහුට ඇහෙන්නේ නැහැ ඒ වෙලාවේ ඔහුට හිතෙනවා මම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දෙවියන්ගේ වචන දෙවියන්ගේ කතා ශබ්දය අසන්නට යම් නුවණක් උපදවා ගත යුතුය නම් ඒ දිබ්බසෝත අභිඥාව උපදවා ගන්නා ආකාරය විමසන්නට ඕනේ තථාගතයන් වහන්සේ නිෂ්කාරණයේ ධර්ම දේශනා කරන්නේ නැහැ. තුනක් අත්තගේ හිත දිහා බලනවා. තුනක් හත්තට දිබ්බ ශෝත අභිඥාව උපදවා ගන්නට හැකියාවක් ශක්තියක් මේ රූපිනක් හේතුවක් තියෙනවද බලනකොට ඒ අනාවරණ ඥාණයට වැටහෙනවා තුනක් හත්තට දිව්‍ය සෝත ඥානය උපදවා ගන්නට බෑ කියලා තථාගතයන් වහන්සේ ඔහුට ධර්මය දේශනා කළේ නෑ. ඒ මොහොතේ තමයි ඔහු තථාගතයන් වහන්සේ ගැන අප්‍රසාදයක් ඇති කරගත්තේ. බලන්න හරීම පුදුමයි මේ මිනිස්සු වරදවා ගන්නා හැටි. දෙවියෝ, භක්මයෝ වර්ධවා ගන්නා හැටි බැලුවහම හරිම පුදුමයි පොඩි කාරණයකට තථාගතයන් වහන්සේ අමතක කරනවා පුංචි දෙයකට බුද්ධ ශාසනය අතහැරලා දානවා ඉතා කුඩා කාරණයකට තෙරුවන් සරණ අමතක කරනවා බුදුරජාණන් වහන්සේ ඒ ඇස් දෙකෙන් දැක්කනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් සද්වර්ණ බුද්ධ රශ්මි මාලා අහස් කුසට පැන නගින හැටි තුනක්පත්ත දැක්කනේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජවරු දේවරම් වන අරණ එකලෝ කරගෙන එන හැටි තුනක්පත්ත දැක්කනේ තථාගතයන් වහන්සේ මේ අහසින් යන හැටි බුදුරජාණන් වහන්සේ අහසින් වඩින හැටි තුනක්පත්ත දැක්කනේ ඒ උනත් ඔහුට තථාගතයන් වහන්සේ ගැන සිත පහදවා ගන්නට බැරි වුණා. හරිම අවාසනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම එක දවසක් මුළු නම් වූ උත්තරක ජනපදයේ වැඩ ඉන්නකොට මේ සුණක්හත්ත තමයි මට උපස්ථාන කළේ මේ සුණක්හත්ත මට උපස්ථාන කරමින් හිටපු කාලේ මම සුණක් හත්තත් සමග එක දවසක් ඒ ජනපදයට ඒ ගම්මානයට පින්ඩපාති වැඩියා පින්ඩපාති වඩිනකොට මගේ පාත්‍රයක් දෙකොට සෙවුරත් අරගෙන මා පිටුපසින් ආවේ සුණක් හත්ත භික්ෂුව ඔහු මගේ පිටුපසින් එනකොට ඔහුට පේනවා එක්තරා තැනක වෘතයක් සම්පූර්ණ කරන අචේලක වූ එහෙම නැත්නම් නූල් පොටක්වත් ශරීරේ නැතිව නිගන්ඨයෙක් බවට පත් වෙලා එක්තරා පිළිවෙතක් අනුගමනය කරන තපස් ක්‍රමයක් අනුගමනය කරන නින්දිත ජීවිතයක් ගත කරන කෝරක් හත්තිය කියන ඒ නිගණ්ඨයා පේනවා තුනක් හත්තට ඔහු කල්පනා කරනවා මේ තථාගතයන් වහන්සේ වගේ නෙමෙයි මේ කෝරක් භක්තිය ඇඟේ නූල් පොටක්වත් නැතිව සියලු වස්ත්‍ර ඉවත් කරලා ධනිස් දෙකෙන් මහ පොළවේ ඇවිදගෙන යමින් හරියට සුනකෙක් වගේ අබ් දෙක පාවිච්චි කරන්නේ නැතිව තම මුඛයෙන්ම ආහාර ගනිමින් පිළිවෙතක් පුරනවා අහෝ මේ විදියට පිළිවෙත් පුරන්නේ රහතන් වහන්සේ නමක් රහතන් වහන්සේ කෙනෙකුට තමයි මේ විදියට හැසිරෙන්න පුළුවන් කියලා ඔහු බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් එද්දී බුදුරජාණන් වහන්සේ ගැන සිතා පහදවාගෙන කෝරක් අත්තිය නම් වූ අචේලක තවුසා පිළිබඳව සිත පහදවා ගන්නවා බුදුරජාණන් වහන්සේ දකිනවා සුණක්කත්තගේ සිත බලනවා සුණක්කත්තගේ සිත බලලා ඉනනතුරු ආසවධාරනවා ත්වම්පි නාම මෝඝ පුරිස සමනෝ සක්්‍ය පුත්තියෝ පටිජානිස්සසි ගුණක්කත් ඔබ වගේ හිස් පුරුෂයෙක් මා වගේ කෙනෙක් පිටුපසින් ඇවිල්ලා මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙමි කියලා ලෝකෙට කියනවනේ. ඇයි ස්වාමීනි? ස්වාමීනි, ඇයි ඒ විදිහට මට ප්‍රකාශ කරන්නේ? තථාගතයන් වහන්සේ අසවදාරෙනවා කිම්පන මම් නනුතේ සුණක්ඛත්ත කිමං අචේලං හෝරක්ඛත්තයන් කුක්කුරවතිකං ඡාතු කුණ්ඩිකං ධමා නික්කින්නම් තුනක් හත්ත මගේ පිටුපසින් එන ගමන් ඔබ අර සොහනට වෙලා හතර ගාතින් බිම වැටිලා මිනිස්සු සද්ධාවෙන් දෙන බත් බුදිමින් මිත්‍යා ප්‍රතිපදාවක හැසිරෙන හෝරක්කත්තිය ගැන ඔබ කල්පනා කරා නේද? එහෙමයි ස්වාමීනි ඔබ හිතුවා නේද සාධු රූපෝ වතභෝ අරහා සමනෝ එයා රහතන් වහන්සේ කෙනෙක් කියලා ඔබ හිතුවා නේද එහෙමයි ස්වාමීනි ඒ වෙලාවේ සුණක්හත් ප්‍රකාශ කරනවා කිම්පන භන්තේ භගවා අරහත්තස්ස මත්තරායති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අරහත්වයට මසුරුකම් කරනවද තව කෙනෙක් රහත් වෙනවට තථාගතයන් වහන්සේ කැමති නැද්ද බලන්න බුදු කරුණාවට නේද මේ දොස් නගන්නේ විෂය සංඛේය කල්පලක්ෂයක පාරමී ගමනට නේද මේ දොස් නගන්නේ අනන්ත සසරක එලාලෝ ලේ සාගරය නේද මේ දෝෂ දර්ශනයට ලක් කරන්නේ නිස්සහසේ තරුකැට පරයන තරමින් කලවා පූජා කර අභිනීල නේත්‍රයන්ට නේද මේ අපහාස කරන්නේ මහා පොළවේ පස්පරයා ඉරා දන්දුන් මාංශයට නේද මේ අපහාස කරන්නේ අනන්ත සසරක පිරෝ පාරමී ධර්මයන් නේද පිටුපසින් යන ගමන් තථාගතයන් වහන්සේගේ මේ දෝෂ දර්ශනයට ලක් කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා නකෝහං මෝඝ පුරිස අරහත්තස්ස මධ්‍රායාමි ඉස්පුරුෂය මම අරහත්වයට දොස් කියන්නේ නෑ මසුරුකම් කරන්නේ නෑ මම කැමති මේ ලෝකේ සියලු දෙනාම රහතන් වහන්සේලා වෙනවා නම් ඒ වෙනුවෙන් තමයි මම අනන්ත සංසාරේ ඇස්සිස් මස්නේ දන් දෙමින් විඳින්නට නොහැකි අනන්ත දුක් විඳින්මින් මේ ජීවිතයේ පවා සය වසරක භීෂණ දුෂ්කර ක්‍රියාවක් ඉවසමින් ජාතියෙන් ජාතියට ජීවිතයෙන් ජීවිතයට සියල්ල කැපකලේ මේ ලෝකයට අරහත් ඵල ශනසීම ලබා දෙන්නයි සුණක්පත් ඔබ හිතන්න ඔබ දැනගන්න මගේ පිටුපසින් එන ගමන් ඔබ යම් අන්‍යාගමික අචේලක තවුසෙන් ගැන කල්පනා කළාද ඒ පෝරක්කත්තිය නම් වූ තවුසා අචේලකයා නිගන්ඨයා තව දින හතකින් සෝ සත්තමන් දිවසං තව දින හතකින් ඔහු ඒකාන්තයෙන් මැරෙනවා දින හතකින් මැරෙන්නේ අනුභව කරපු ආහාරයක් දිරවා ගන්නට බැලුව ඒ වගේම ඔහු මිය ගියාට පස්සේ මිය ගිහිල්ලා කාල කංජක කියන අසුරාපායේ උපදිනවා ඒ වගේම ඔහුගේ මලකඳ තීරණත්ම්බ කියන සෝහනට තමයි ඇදගෙන ගිහිල්ලා විසි කරන්නේ ඒ වගේම සුණත්හත් ඔහු මලාට පස්සේ ඔබ කැමතිනම් ඔහුගේ මලකඳ තියෙන තීරණත් ධම්බ සොහොනට යන්න සොහොනට ගිහිල්ලා ඒ මලකඳට තට්ටු කරලා අහන්න ඔබ කොහෙද ඉපදුනේ කියලා ඒ වෙලාවේ ඒ මලකඳ නැගිටලා ඔබට කියාවේ කාලකන්දිකා නාම අසුරා සම්බ නිහීනෝ අසුරකායෝ තත්‍රම් හි uppannෝ කාල කන්දික නම් වූ දුක් ඇති අපායක් තියෙනවා අන්න ඒ අපායේ මම ඉපදුනා කියලා ඒ මල කඳ නැගිටලා ඔබට ප්‍රකාශ කරලා නැවත වතාවක් බිම ඇදගෙන වැටේවි බලන්න බුදුරජාණන් වහන්සේගේ අනාගත ඥානය මේ විදිහ අභීත සිංහනාදයක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කළාට පස්සේ සුණක්කත්තගේ හිතේ පැහැදීමක් නෙමෙයි ඇති උනේ අපැහැදීමක්මයි ඇති උනේ සුණක්කත්ත ඉක්මනින් දුවගෙන ගිහිල්ලා අර පෝරක් හත්තියට කියනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔබ ගැන අනාවැකි පළ කළා ඔබ තව දවස් 7කින් මැරෙනවා කිව්වා අනුභව කරන ආහාරයක් දිරවා ගන්නට බැරුවයි මැරෙන්නේ කිව්වා ඔබ මැරිලා ගිහිල්ලා කාලකන්ජික අසුර ලෝකෙට යනවා කිව්වා ඔබේ මලකඳ කිහෙරණක් හම්බ කියන අමුෂහෝනට ඇදගෙන යනවා කිව්වා ඔබ මිය ගියාට පස්සේ ඔබේ සොහොනට ඇවිල්ලා මලකඳට තට්ටු කරලා කතා කරලා අහන්න එතකොට ඔබ උපන් තැන ප්‍රකාශ කරයි කියලා ඒ ගෞතමයන් වහන්සේ ප්‍රකාශ කළා කියලා මේ අචේලකයාට සුණක්හත්ත නම් වූ භික්ෂුව ප්‍රකාශ කළා බලන්න බුදුරජාණන් වහන්සේගේ ගුණය දැක ගන්න බැරි වුණානේ ඒ දේශනා කරපු විදිහටම දින 7කින් මිය යනවා මිය යන්නේම අනුභව කරපු ආහාරයක් දිරවා ගන්න බැරුව අජීර්ණයකින්මයි මිය යන්නේ. ඔහුගේ මිය යෑම ආරංචි වුණාට පස්සේ බොහෝ දෙනෙක් උත්සාහවත් වුණා බුදුරජාණන් වහන්සේගේ වචනය බොරු කරන්න වෙනත් අමු සොහනකට ඇදගෙන යන්ට සෝදානම් වෙලා ඇදගෙන යනකොට අවසානයේ ඇදගෙන ගිහිල්ලා ඒ මලකඳ දාලා තියෙන්නේ තීරණත් හම්බ කියන සුසානයටමයි බලන්න පුදුමයි නේද? බුදුරජාණන් වහන්සේ බදාළ සියලු දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. සුණක්පත්තට හරිම පුදුමයි. සුණක්පත්ත ඒ මල කඳ ළඟට ගිහිල්ලා අහනවා ඔබ කොහෙද ඉපදුනේ? බුදුරජාණන් වහන්සේගේ මහා විඥාවෙන් ඒ අසුරයාව ගෙන්නලා මල කඳට ඇතුල් කරලා මල කඳ කෙලින් සිටුවලා ඔහු ලබා ප්‍රකාශ කරනම හුණක්පත් ඒ තථාගතයන් වහන්සේගේ වචනය හරියටම හරි ඒක සිංහනාදයක්මයි ඒකාභීතනාදයක්මයි ඒ වචනේ දෙකක් නෑ මම කාල කංජිකා පායේ පදුනා අනන්ත දුකක් මට උරුම වුණා කියලා ඒ මලකඳ නැවත වතාවක් මහ පොළවට වැටුණා එච්චර ප්‍රාතිහාරයක් දැකලා සුණක් අත්තට බැරි වුණා බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන තථාගතයන් වහන්සේගේ අනුත්තර ජීවිතයෙන් ලැබෙන ඒ ධර්මාමාව ලබාගෙන සසර දුක නැති කරගන්න ඔහුට වාසනාව ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට ආරංචි වෙනවා මිසුණක් හත්ත ගමින් ගමට ගිහිල්ලා දොස් පවරනවා තෙරුවන් වහන්සේලාට කියලා එක්තරා පරිබ්‍රාජකේ අතහාගතයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි තුනක්කත් ඔය කරන ප්‍රකාශයන් ඇත්තක්ද තථාගතයන් වහන්සේ උතුරු මිනිස් දම් ප්‍රාතිහාර්ය දක්වපු නැති නිසායි මම සිවුරු හැරියේ ශ්‍රමණ ගෞතමයන්ට අභිඥානේනේ කියලා මේ කරන ප්‍රකාශය ඇත්තක්ද කියලා අහනවා. තථාගතයන් වහන්සේ වදාරනවා භාර්ගවය සුනක්කත්තටයි වැරදුනේ මට නෙමෙයි මම සුනක්කත්තට irdipaatihaaryan aspana pitama dakwala pennuwa e unath ohuta tathagata buduruwana gana ලොවට එකම දහම් ප්‍රදීපය ගැන ලොවට එකම අසහාය ධම් ඇස වූ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්නට බැරි වුණා. ඔහු අවාසනාවන්ත විදිහට මේ ශාසනයෙන් ඉවත් වෙලා ගියා කියලා බුදුරජාණන් වහන්සේ භාර්ගව නම් වූ පරිම්‍රාජකයාට දේශනා කළා දේශනා කරලා සුණක් අත්ත විසින් වරදවාගෙන බුදු සසුන වර්ධවාගෙන පිළිවෙත වර්ධවාගෙන සනසීම වර්ධවාගෙන නිවන් මඟ වර්ධවාගෙන ඇති කරගත් මහා සංවේගය පිළිබඳව ඇති කරගත් මහා දුක පිළිබඳව ඇති කරගත් මහා පරිහානිය පිළිබඳව නැති කරගත් මහා ධන නිධානය පිළිබඳව දේශනා කොට වදාලා බුදුරජාණන් වහන්සේ මේ මහා සිංහනාදය කරමින් විශාලා මහනුවර දිවදාරනවා සුණක්පත්ත ඒ විදිහට මට නින්දා කළාට මගේ ධර්මයට අපහාස කළාට මගේ සංඝ රත්නයට දෝෂාරෝපණය කළාට පෙරුවන් වහන්සේලාට ඔහුගේ ප්‍රකාශයෙන් කිසිදු අභියෝගයක් නැහැ. බුදුරජාණන් වහන්සේට ඒ නින්දාව, ඒ අපහාසය කිසිම බලපෑමක් කරන්ට සමත් කරුණු සහිත චෝදනාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා අයම් තේහි නාම සාරිපුත්ත සුනක්ඛත්තස්ස මෝඝ පුරිසස්ස මයි ධම්මං වයෝන භවිෂ්‍යති The talk was interrupted here, due to the length of the talk. The second part is hosted as the next track, for your convenience of listening.